වෙනද කරන්නේ මේ දක්ෂිතිකීපත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන දේ කතා කරලා විනාඩි 5කින් නාගෙන ඉන්නම නම් කියලා විසිරියන එකයි මේ කිල්ලක් කියන්නේ අපි කිල්ලකන් ධර්ම සාකච්ඡා කරන වෙලාව පටන් ගන්න පුළුවන් නිසා ඒ දෙකෙන් කැමැත්තක් කරන්ද ධර්ම සාකච්ඡා සඳහා පැහැදිලි ප්‍රකාශ ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ දෙයෙන් දෙන්නේ සමාන කිරීම කරන තුමා ඉඳන් දා සුදුසුක් සම්පූර්ණයෙන් තීන්දුව කරන්න ඉඳලා මම ඉල්ලයි අපේ සමීපේ අපේ තියෙන නිසා ඉදිරිපත් කරන මේ වංශයේ දේශනා කරන අවස්ථාවේ ඉදිරිපත් කල්පනාහසේ දෙකෙනෙක් කියලා තියෙන නමුත් අපිට අධ්‍යක්ෂණයේදී වෙනස් වෙන ගැළව සම්බන්ධ එක නැදෙන ආස්වාද පාස්වාදයේ ඉන්දිමය කියන්නේ එයා තෝරන ස්පර්ශයක ඒකනේ සීගුණක වශයෙන් හෝ නැත්නම් ඒ කලාකාරයාලෝ වශයෙන් හෝ මේ වෙන කටයයි කියලා ඉඳගුවන් කියලා කියනවා. සරතනාදෙත් ඒක තියෙනවා මේ එහෙම කටනේ උත්පත්තේ එහෙම වෙන කටයයි කියලා කියනවා. නමුත් මේ පුද්ගලයන් සාමාන්‍ය අපි මේ සෑම ස්පර්ශයෙන් මේක දකින්න. මේක අධ්‍යක්ෂණයෙන් දකින්න. මේ ඉස්ති විශ්වාසයෙන් තමයි විශ්වාසයෙන් නිරාය හින්දා විශ්වාසයෙන් තමයි වැඩි වැඩි විශ්වාසයෙන් නිරාය සාරාංශය අධ්‍යයනය තියෙන දේ සතකංශේ නෑ කියන සංඥා කියන උපහාංශ තියෙන්නේ නෑ කියන. ඒකෝට මේ පිළිසිතනවා සමහර උපහාංශේ මේ කියන්නේ ගරුදේශ කරනවා ඉස්සරහා කතා නොකරට සම්පතන වල කියලා සමහරට කියලා දැන් මෙතන මෙතනම කියලා තියෙන දේ නුඹ අපි නෝවේ සම්මන් කරලා ඒ වගේ විතර අද කියන්නේ ඒ කියන්නේ හිරියටලා ඉන්නේ කියලා ඉන්නේ. ඉතින් අපිට ස්පර්ශයේ දෘෂ්ටිවල කොහෙද බලන නිසා ඒ ස්පර්ශවල එකක් එකක් දුකක් දැනෙන්නේ කියලා ඒ කියන්නේ එකක් මේක විශ්ල ගන්නවා. ඇත්තට මේක මේ තව විතර කෙරුවක්වත් වෙන්නේ අර මේ දුක්ඛේ ඥානවල වැඩිවීමක් සහ තර්ක ඥානවල වැඩිවීමක් ඒ නිසා ඒක අභියෝගයකට අරගෙන මේක කුසල ඡන්දයට අරගෙන මම එක ස්පර්ශයක් බොහෝ වෙලා ආශ්‍රය කරන්න බෑ ඕනම ස්පර්ශයක්. ඔබ කියන ඕනම දෙයක් බොහෝ වෙලා ආශ්‍රය කරනකොට මේ දෙවිලේ දකින්න කුකුලාගේ කර්ම ගන්න දෙවිලේ පෙනේ සැකසෙන සුදු වෙලා කියලා ධාතාව කඩියක් කියන්නේ. ඔගේ ඒකේ පාවීමක් එනවා වෙන ඕනම ස්පර්ශයක් කරගන්න. ආවට පස්සේ බලනකොට කොයි ස්පර්ශයෙන් පටන් අරගත්තත් ඒ පාවල ගමන් නතර වෙනවා. පටන් අරගන්නකොටම හරි තරුණ කාන්තාවක්ද ලරුවම් හම්බෙච්ච කාන්තාවක්ද නැත්නම් ප්‍රභාකරන්ද බලන බලන ලොකු වෙනසක් තියෙනවා. ඕනම දෙයක් දිගින් දිගට බලන්න යනවා. බලන්න යනකොට අන්තිමට ඉතුරු වෙන්නේ සෑම දෙයක්ම එකම තැනක. ඒක පිළිබඳ සිදු ප්‍රශ්නයක් නමුත් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඕන තරම් කරත හැකි. මෙන්න මේක තමයි දුක්ඛ සත්‍යය එලි කරන දේ. මේක නැති කරන්න තමයි නිතරම ඉරියව මාරු කරන්නේ, ශබ්ද වෙනස් කරන්නේ, රූප වෙනස් කරන්නේ, ඥාන මාරු කරන්නේ, ආඳු මාරු කරන්නේ, ඇඳුම් මාරු කරන්නේ, ෆැෂන් ඔය සියලුම කරන්නේ එකම දේ බොහෝ කර කරන්න බැරි කම. ඒ නිසා දුක වැහෙනවා. සබචන දුක මේ දුක එලි කෙරුවොත් බුදුහාමුදුරුවෝ තේරෙනවා ධර්මයක් තේරෙනවා උඹලා සංඥා බවට පත් වෙනවා. මේක වැහුවොත් පහනා කියලා කියන්නේ එකක් ඉන්න බැන්න සායතන මාර්ගය. ඒක වෙනවා සායතන මාර්ගය. ඒ මහා දිනෙක තුලින් දුක වෙනවා. ඒ නිසා සදාගත වේදිතෝ ධම්ම විනෝ විවටෝ විරෝචි කියලා කියනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්ම එලි කරන්නේ එලි කරන්න බබලන. වහන්න වහන්න වෙනවා. ඒ වගේමයි දුක. දුක එන්න නම් එකේ දිහා ඉන්නකයි ටික වෙනවා. එකම රූපේ බල බල ඉන්න එපා එකම ආනාපානෙ තියන්න එපා එකම සද්ද අහන්න එපා ඒ සරුවත්න කියනවා එකක් මොකක් හරි ගන්න. ඒක දිගට මෙන්න බලන්න මොකද වෙන්නේ? ඒක පටන් ගන්නකොට අපේ බලන්න ඉවර වෙන්නේ සරුවත්න වාගේ. පටන් අරගෙන පුත්‍ජඥයන් ඉවර වෙන්නේ රහතන් වාගේ. ඒක වැඩි දෙයක් නෑ අවුල. සරුවත්න කියනවා සතිපට්ඨාන අවුරුදු 7ක් කරපුවම මම වගේ කියනවා. ඒක කියන්නේ අවුරුදු 8ක් කරපුවා දවස් 7ක් කරපුවම වගේ කියනවා. බෝධිඝාසෝ කියන උදේ අරගත්තම හැන්දෑවට වම් වගේ කියනවා. නිසා ස්පර්ශය කියන එක තේරෙනවද කියලා මම අහනවා සභාවේ මොකක්ද මේ ස්පර්ශය කියන ඥාන කියන එක තේරෙනවද අපි මේ කතා කරන්නේ මොකද්ද කියලා හැපීම කියලා කියන ආනාපාන පස්සේ උස්ම පිළිනහය පුරවාගෙන යනවා එනවා කියන මේ හැපීම කියන එක මේ කියන වචන තේරෙනවද සභාවට එහෙනම් නැත්නම් මේ ග්‍රීක වගේ අපබ්‍රංශයක්ද මේ සාකච්ඡාවට යන්නේ තේරෙන්නේ නැති දෙයක් මේ කතා කරන්නේ පුදින්ද නමුද කියන්නේ ඈ ඒක කියලා දුන්නාම මොකද්ද මොකද්ද හැපියෝ කියලා Taman භාවනා කරනකොට වැටුනේ කියලා මේ මේ තේරෙන්නේ නැති කෙනෙකුට කියලා දෙන එකගේ මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ හැපියම නැත්නම් වැදීම මොකද්ද පිරිමැදීම කියන එක මොකද්ද තේරෙන්නේ කියලා නිකන් කියන්න මට මේම කියලා කරදරයිද මම අහන ප්‍රශ්නේ වුණා ඒක බබකෝලයක් නැහැ නේද අක්කියෝ මම මොකද්ද මේ හැපියම කියලා කියන්නේ අනබාලේ බලනකොට මොකද්ද මේ මම මම හැමදාම කමටහන් සූත්‍රවල මොකද්ද කියන්නේ හැබැයි කාන්නේ ශරීරයට දැනෙන දෙයක් තමයි ස්පර්ශය. ඔයද ආස්වාදයේ ප්‍රසආදයේ කොහොමද දැනෙන්නේ? Taman අත්දැකුවේ කියලා. ආස්වාදයේ අතුලෙන් කොට සාමාන්‍ය අපිට දැනෙන හීතර වගේ ඒක පිටයන දැනෙන කුණුකුමට වගේ ඒ විදිහට දැනෙන්නේ සමානව ආස්වාදයේ ප්‍රසආදයේ දෙඩි දෙඩි දැනෙනවා. හැබැයි කාන්නේ නාසය අධ්‍යයනයේ ඒ ආස්වාදයේ වදිනවනේ කියන එක දැනෙන්නේ නැහැ. ඒක නෑ ආස්වාද ප්‍රසාදයේ මාත්‍රාද්වයට දැනෙන්නේ නැහැ ස්පර්ශ වෙනවා කියන්නේ. කනේ පටන් ගන්නකොටම දේ ටික වෙලාවක් යනකොට දෙන්නේ. ඒක ගැන අපි කතා කරන්නේ. දැන් ඒක නතර කරන්නේ. හොඳට දැනෙන වෙලාව ගන්න. ස්පර්ශයෙන් උගන්නන්න හදන්නේ පාඩම. ස්පර්ශේ නැතිලා ගත්ත ගත්ත මේගොල්ලෝ යනවා ගෙදර දැන්. සායනනේ නෑ හොඳට දැනෙන වෙලාව අරගන්න. ඒකකොට මේ හුස්ම ගන්න වෙලාව මේ හුස්ම පිට කරන වෙලාව කියලා අපි හුස්ම දැක දැක දැන දැනද ගන්නේ නැත්නම් ඒක නොදැන නොදැක අන්ධකාරේ නැත්නම් හීනෙන් වෙනවා වගේ අනපරි කරන වෙලාවට මං අහන්නේ පුළුවන් ද ස්පර්ශ කරන්න නැත්නම් එතන සිල්ලත් විදියට ගෙදර යන්න ඕනේ භාවනා කරන කතා කරන්න ඕනේ නැද්ද ඔකේ නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියන්නේ මොකද මේ අපි කතා කරන මාතෘකාව ගන්න තේරෙන මේ හැපෙන දෙයක් නෙවෙයි නම් ඉතින් මොනවද කතා කරන මොනවද වෙනවා යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා මෙන්න මේ ස්පර්ශය විතරමයි බුදුහාමුදුර කියන්නේ මේ ආයතන හයේ තියෙන ස්පර්ශ ගැන බල බලා ගන්න මේ දීලේ සම්පූර්ණයි ඒක සමාධිය සම්පූර්ණයි දානේ සම්පූර්ණයි ප්‍රඥාව සම්පූර්ණයි ඕක නැතුව කෝටි ගණන් සල්ලි දෙනවා කියලා දාන දුන්නා ඒ ස්පර්ශය ගන්න නැත්නම් මේකේ වෙන දේ මේක තමයි අත්විඳින දේ දකින්න දේ දන්නේ නැත්නම් අත් විඳිනවා කියලා කියනවා අත් දකින්නක් තියෙනවා කියලා කියනවා මේකට පදේ කියන්නේ නැත්නම් ඉතින් තණ්හා මාන දිටි වැඩෙනවම තමයි ඒ නිසා ඒ වැඩ ඔක්කොම භාගලා එකක් කරගන්න. ඒ කියන්නේ ඒක විතර ඒකේ ස්පර්ශ විතරක් ඇහැ රූපයක් බලනකොට ඒ ස්පර්ශය අහුවෙන්නම හරි කියනවා. අපි දැන් ඇහෙන් බලන්නේ බව දන්නේ අපි රූපෙට නතු වෙනවානේ රූපෙට මත් වෙනවානේ. ඒකෝර බලන්නේ බව දන්නේ ඊට පස්සේ කනට ගියාට පස්සේ ඒ ඇහි තිබුණ හිත කනට ගියා කියන එක අල්ලන්න බෑ අපිට. අපි ගොඩට අහපු සද්දේට නතු වෙනවා. ජීවිත රස එන කයද පහත එනකොට අල්ලත හැකියි. ඔක්කොම වැඩ ගහලානේ ඇස් එක වහගත්තා. සද්ද නැත්නම් ඒක ඇඟ තැම්පත් කරගත්තා. තැම්පත් කරන හුස්ම දිහා බලනවා. යහ මොකද රටක් රාජ්‍යයක් හම්බුනා වගේ. එහෙනම් හුස්ම ඇතුල් වෙනකොට පිටේ නික වෙනස්ද? මොකද්ද වෙනස? කොහොමද දැනෙන්නේ? කොතනද දැනෙන්නේ කියන මේ සැරේ නැත්තම් ඊගාව සැරේ ලක ගන්න බොහෝම සාදරව වань. ඒ සැරේ බැන්න ඊගාව සැරේ බලන්න බොහෝම සාදරව යනකොට යනකොට මේ ආස්වාද ප්‍රසවාස දෙකේ නිකම් පුළුම් කැලකින් පිරිමදිනවා වගේ. උණුසුම් සිසිල ප්‍රවේශයක් වගේ. ඒ වෙනත්නම් නිකම් ගැසි ගැසි ගැසි ගැසි යන එකක් වගේ. ඒ වෙනත්නම් බොහොම සියුම්මට යන එකක් වගේ අත්දැකීමකට එන්න පටන් ගන්නවා. ඒක හරි ගැඹුරුයි. ඒක මම දැන් මෙතන කියන චිත්තක්ෂණයම සිදුවෙන දෙයක්. ඒ නිසා ස්පර්ශය අල්ලන්න කවදාවත් ඊයේ දෙයක් ගැන කල්පනා කරන්න බෑ. ඒක දෙයක් ගැන කල්පනා කරන්න බෑ. අනුන්ගේ දෙයක් කල්පනා කරන්න බෑ. මම දැන් මෙතන. දැන් ස්පර්ශයට ආවයි කියලා කියන්නේ අපි ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. විසඳුම තියෙනවා නම් මොතන විතරයි. ඒ කියන්නේ නේද කොච්චර උනත් ඊයේ දෙයක් අනුන්ගේ දෙයක් අත්දකින්න නැති දෙයක් කොච්චර විසඳුමක් විභාග වලින් නම් සම්මාන ලැබෙයි. නමුත් මිනිහගේ නම් වෙනසක් වෙන්නේ නැහැ. අර තක తీරුමම එහෙමම කියන්නේ නැහැ. එදා අකුස්ම මේ මලක් කියවිල තරම්වත් දවසකට හුස්ම ගන්නයි කියලා කියනවා මලක් කිමින ගන්නවා. ඒ ගණනක් අත්දකින්නේ කියලා කියන. ඒකෝට තේරෙයි උතන තමයි අදී අපේ ගැවෙන්නේ නිතිතනම්. දීප කරගෙන මම මහත්යෙකු උත්තර දෙන්න හදන්නේ ඒක දිගට කරලා බලන්න ඕනම දෙයකට. රූප බලන්න දිගටම එකම රූපේ බලන්න මම දැන් බලන්නේ කියලා. එකම දේ. ටෙලිවිෂන් එකේ මාරු වෙන එකක් ගන්න එපා. පිටවගන්න මොකක් හරි ඉතිපන්දමක් පත්තු කරා ඉතිපන්දමක් වගේ මේ සුදු කඩදාසියක් හරි නිල්ලේ රේඛාවක් හරි මොකක් හරි හොඳට බලන්න ඕනේ මොකද වෙන්නේ සත්‍යයකට එක දිගටම දොල තියෙන සද්දයකට නැත්තම් ඔය මොකක් හරි සද්ද හොඳ එක දිගට අහගෙන ඉන්න මොකද වෙන්නේ කියලා එයා තමයි ඉඳගෙන ඉන්නවා මම දැන් ඉඳගෙන ඉන්න හැපීම වලට තේරෙනවානේ එන මොනවාක්වත් එපා ඒක දිහා බලන්නේ නාසයට ගඳේ පිටින් ගන්න වෙනවා නැත්නම් දිවට රසයක් එකම රසයක් තියාගෙන දිග වෙලා කෙනෙක් බෑ. මෙන්න තාලිමත් ඉන්නවා. අපේ දක්ෂකම් අදක්ෂකම් තේරෙන්නේ අන්න එදාටයි කඩි ගායක් තියෙනවා. පුදුම කුලප්පුවක් තියෙන බුදුහාම මේ කියන්නේ කුප්පකම් කියලා එක සඳහන් කරා. බුදුහාම කියන්නේ කුප්ප. බුදුනාට පස්සේ මම සඳහන් කරා අකුප්පාමේ හේතෝ මගේ හිත අකුප්ප රටට ගියා. කුප්පන්න බෑ කාටවත් දැන් කියන්නේ. ඉතින් අපි සමීප දෙන්නේ අකුප්පයි කියලා උනාට පොඩි දෙයකට කිතනකොට ඒක කුක්කයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙට එක දෙයක් කරගෙන ඉන්නවා මොන හැම වෙලාවෙම මාරු කරන්නේ. කවුරුරි පොඩ්ඩක් වම ආවම කිප්පෙනවා. එහෙනම් අපි කියන කුක්කයි. ඒක තමයි කෙලස් වල මූලික ස්වභාවය ඔය. නයිය. හැම වෙලාවෙම නයිය. හැම වෙලාවෙම පෙරලෙන ගති. අනිත් කෙනෙක් කියන්නේ ඔකට තමයි. ඒක දකින්නකොට නිත්‍ය දේ වෙන්නේ ඔබදී සක්ෂණ දහතිකක් අරගන්න හදනවා, ඔබ ස්ථිර කරගන්න හදනවා, ලියාපදිය කරගන්න හදනවා, මගේ කියා ගන්න හදනවා, අර වෙනස් වෙන බව නැති කරනවා. ඉතින් හොදෝ තමයි දාන එක තමයි උදේ ඉඳලා හැන්ද යනකම් ඉන්නකම් කෙරෙන්නේ. බලාගෙන ඉන්නවා නිකම දෙයක් දිහා ඒක ස්පර්ශයට මොකද වෙන්නේ? මේ දේවල් කෙරෙහි ඇති ආකල්ප මුලින් මුලින් මුල් මුල් වලට ලස්සන දෙනවා පහු පහු වෙන මියා කොහොම කොහොම වෙලා යන්නේ. ආනෝක බලන් කියන අලුත් දේවල් ඉල්ලයි දැනගන්නේ. කොයි එකක් ගන්නකොට පහු පහු වෙනකොට ඕක ඕක වෙනවම තමයි. ඉතින් කියනකොට බලහිරපුවාම අලුතෙන් වස්තු විනාශයක් වෙන්නේ නැහැ පරිසරයකට වෙන්නේ නැහැ ඒකත් හරියනවා බුදුහාමුදුරටත් එක්කයි. මම නැවතත් අහනවා පිළිසොත් තේරෙන එකක්ද මේ කියවෙන්නේ නැත්නම් මේක හොල්මන්ද කියලා. ඉල්ල අරගන්න ඇවිල්ලා මෙච්චර අමාරු කටේ කියලා හිතන්නේ නැතුව. නිකන් ගන්න දෙන ඉඳලා ඉවර උදේම ඉඳලා යන්න පුළුවන් කියලා හිතන්නේ. අමාරුයි. මේ ඇත්තටම දැන් ස්පර්ශයේදී අපේ ස්පර්ශය ලැබුණා නම් අපි අර දෘෂ්ටි වලට වැටෙන ස්පර්ශය විදිහට ඒකලා වහන්සේ ඉස්සුවල පිළිසෙනිය වහන්සේ සමාජික මම පිළිසෙනිය කියනකොට හොඳ උදාහරණයක් තියෙනවා අර මිනිස් යනකොට ඒකම ටෙලිවිෂන් එකේ එකම ස්පීකර් එකේ එකම මේ ඒකම කියන්නේ ශබ්ද ඒ ශබ්ද ප්‍රමාණය අර තමන්ගේ පක්ෂයේ දේශපාලනය කතා කරනකොට හරිය ඒක මෙහෙවි හරිය නැත්නම් ඒක හරිය ඉඳක් තියෙනවා. අර විරුද්ධ පක්ෂයේ දේශපාලනය කතා කරනකොට හරිය කට්ටසයි කල්පියම් පීඩියා පීඩියානාවේ දැනෙනක් මාර්ගවල ගන්නවා. ඒ ඇත්තම බ්‍රහ්මචාරීක අභිනා ඒ කියන්නේ අපි අර ඒ ස්පර්ශ ගන්නකොට තමයි ඒ දෘෂ්ටිය ඒ කියන්නේ දෘෂ්ටිය සහිතව බලන නිසා තමයි ඒ ගැළවිලා නැහැ. එකිනෙකත් ඒක මේ බේරිලා නැහැ. නමුත් එහෙම දෙයක් අපිට තියෙන බව දැන ගැනීම වැරද්දක් කියලා හිතන්නේ. එහෙම දැනගත්තොත් තියෙනවා දැනගත්තට පස්සේ තේරෙනවා ඇත්තටම ඒ මනුස්සය ඇතුළ මොනම දෙයක් අත්‍යත් නැහැ මේ අපෝ දකින්න කොටම දෙකකින් නොකතන් කියලා ඉවරයි ඊට පස්සේ මෙන්න මොන දේ කිව්වත් කරනවා අපේ මනුස්සය කතා කරලා හදනවා නම් ව්‍යාකරණ කරදුනත් මොන වුණත් කමක් නැහැ අපුඩිය ගන්න ඇතුලේ ඉන්නේ තියෙන බලනකොට අපි කන්නතුම අපි කෙලෙන්නේ ඉවරයි අපි කාන් නැතුවම නූදානම් වෙච්ච නාඩගමක් මේ හදනකොට මේ කාගෙද මේ න්‍යායපත්ති කියලා පොඩ්ඩක් බලන්න කාගේ න්‍යායපත්‍යෙත් මේ පණිවිඩින් කියලා කිසිම කෙනෙකුගේ න්‍යායපත්‍යක්. තණ්හාව පමණමයි අපි ලොකු ගන්න කිව්වේ අපේ කාම රාජිනීගේ කාම රාජධානියේ බැල මෙහෙවම් කරන බැල මෙහෙකම් කරන බැලයෝ උදේලා හැන්දන්කම් පහදින්නේ කාම රාජයෙන්ද පමණයි. මොකටද මැරලා යන්නේ ඉතුරු වෙන්නේ මොකද? අදුවන පහදින බවවත් දන්නවනේ. අර ගෙදර මිනිස්සු කියනවා උඹ ඔය පේන්ට් කරන්නේ සින්ට ගාන්නේ හරි ගස ගන්නේ උඹ ඉන්න සිපිරිගේ උඹ ඉන්න හිරගේ ඔය ලස්සන හදලා තියෙන මැම්මයි කියන හිවකාරයට මොන නම්බුවද තමන්ගේ හිල කඳවුර මේ පාට කරගත්තා කියලා. දෙල්ල හඳනකම් මේ හම්බ කරගෙන හදන්නේ මේ අපිව බඳින තණ්හාව තමයි පේන් කරන්නේ සුදු පිළිසුදු කරන්නේ පිටකල මැදලා හරියට හුදුවේ දෙකටිගේ පාට කරලා කියන්නේ. පිටුතු හොරගන්න මේක දිහා දකින්නත් හිනා වෙන්න තියෙන මොකද කරන්නේ කියන්නේ. තම තමන්ගේ හිර කඳවුර තම තමන්ගේ හිර හිර කූරුව සින්දකගා තමයි ඉන්නේ. හරි නම් මම ඉන්නේ සම්බුකාර හිර ගෙදර කියලා. අර මම ඒක අය කෙනෙක් හිරේ කරනකොට ඌ කියනවා අනේ මල්ලි පිස්සුද ඕක ඇතුලේ ඉන්න බුදුහාමුදුරුවෝ හිර වෙලා ඉන්නේ කිව්වා. මම ඒ සඳහන් වහන්සේ පිස්සුද බුදුහාමුදුරුවෝ දෙලියට යන්න දෙන්නේ නැහැ කියලා කඳුර ඇතුලේ ඉන්නේ. ඒක කඳුරේ. මේ සංසාරේ කියලා කියන්නේ එහෙම ට්‍රක් එකක්. එහෙම හිර ගියා. ඒක තේන් කරලා හදාගත්තයි කියලා මොකක්ද ඇති වෙන්නේ. ඊට පස්සේ අර මිනිහයි මේක දොස් කිය මේ මිනිහයි දොස් කිය කියනකොට ගැටි කරද්දුගේ තීන්දුව තියෙනවනේ කතාව. අපි අපි දඬුවම් කරන්නේ කාටද කියලා පේනවනේ අන්තිමට. නඩු ඇහෙන්නේ කොහොමද කියලා දන්නේ අඳුර අහගෙන බඩ මහසිත තම්බි මරලා සිල් දෙනාම හතරේ සමාර වෙනවා. වෙලා තියෙන වෙන මොකද? උදේ නැන්දානකම් අපේ පෙරේ කැකිලි තින්දු ටිකක් තමයි යන්නේ. පිට කෙනෙක්වම දැක්කොත් ඕක කුණු බණුවන් ගහපු බොක්කක් වගේ එකක් ආ. ඉතින් මේ ගන්ධ සීත් පිළිසුදුවක් නෑ. ඒක දකින්න දෙන මනුස්සය. අපි අපි වශයෙන් අපි අපි කරන මේ මෝඩ තකතිරු අමන මරි මෝඩ තීන්දුව ටිකයි අපි මේ ගන්න අදහස් ටිකයි දුර ලස්සන දෙයක් කරන අපි කන්නාඩියක් වෙලා ඔබ කරන්නේ මේ මං කියලා මම ගහිනවා. මම කරන්නේ එහෙමයි කියලා ඔබ දැකලා මට කියපන් කියලා අපි ධර්මචාරින් වශයෙන් අපේ අඩුපාඩු ටික දකින්න උත්සාහ කරනවා නම් මේ සන්ලයිට් දාලා හේතුව වගේ මරණ වෙලාවේ මොකක් හරි හේතුවක් තියෙන්නේ. අංගංගයි කියලා මොකක්ද කියන්නේ. මම දැන් මගේ ආරාධනාව නම් මේක අපි හම්බුනේ වෙන මොනවාකටත් නෙවෙයි. ඕගොල්ලන්ගේ මට අද තම දොයිතෝ වැඩක් නැහැ. මගේ දින අඩුපාඩුකම් ටික දැක් ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝට ඇතිවෙච්ච මේ සම්බන්ධීකරණය නිසා මම දෙන්නේ. ඒකනේ ඕගොල්ලෝ හිතනවා නම් සිද්ධි ඒක හොඳ නෑ කියලා. ඉතින් මට කරන්න දෙයක් නෑ. මට වෙච්චේ එකම දේ මගේ කියන කෙලස් ටික දක් ගන්න පුළුවන්. වහ වහ දැන් දැන් මේ සෑම ස්පර්ශයකදීම හමු වීමකදී වෙන්වීමකදී කනකොට බොනකොට එහෙනම් මම කියන අපි සාගතන චේතනාරාමි දරුවත් යනවාත් එක්ක තමයි ඉන්නේ. ආය වෙන කරන්න දෙයක් නැහැ. එදා හිටියත් ඔච්චර තමයි. එහෙම නැතුව දැන් ඔක් කරන්න බැරිය. මේ කියනකින් බෑම තමයි. එයාට ඉතින් හදන්න බෑ. මේක ඒකට පුදුම මේ විවෘත ආරම්භනාතිය භ්‍රෂ්ටචාර සූත්‍රයේ කිසිම වෙලාවක any time is tea time කිව්වා වගේ ඕන වෙලාවක ඕනම කෙනෙකුට වැඩ පටන් ගන්න. බෑ කියනකොට ඔක්කොම හම්බුණා බෑ කියනවා නම් තිබ්බා. මෙතන තියෙන්නේ හේතුව ඒ හේතුව. ඒක මේ අද්දගේ මට මට තියෙන අද්දගේ නේ දැන් සමහර දැන් ඉතින් ගිහිල්ලා අපි භාවනා කරන හදනකොට මේ අනිත් විදිහට භාවනා කරන්නේ මේගොල්ලෝ සම්බන්ධ කරන්න පටන් ගන්නවා. ටෙලිෂන් දානවා මොන කන්දද කියලා ගත්තේ. එතකොට අර මොකද අපි කියන්නේ අපේ අර දෘෂ්ටියට අහියන්න දැනන කෙනෙක්. දැන් භාවනා කරන නිසා අනිකට නිසද්දී තියෙන මොකද නිසද්දතා අවස්ථාව විතරනේ කරන්න පුළුවන් කියන්නේ දෘෂ්ටියට අහියන්න අපි ඇත්තටම අහු වෙනවා. නමුත් අර භාවනා කරන වෙලාවේ සැද කරනකොට අර ටෙලිෂන් එකේ තමයි හිත දාලා ඒ කියන්නේ මේක අස්වාස්තික වාසයට කරන්න බැරුව ඉන්ජිනේරු කරන්න බැරුව ටෙලිෂන් එකට මේක දාගත්තොත් ඒ කියන්නේ ඒක ටෙලිෂන් ගන්න අපි ආවිලා ටෙලිෂන් හිත ගන්නොත් ඒ කියන්නේ සද්දවතේ එන්නේ කරලා අහන්න ඇතුලේ සද්දේ විදියට සාමාන්‍ය ඉලක්කය යනකොට මේක ඇතුලින් නිකන් අර පීරි ගන්න කියලා පටන් ගන්නවා ඊට පස්සේ පීරි ගන්න කටි ඇතුලේ ඇතුලේ ඇතුලේ ගිහිල්ලා නැගෙන කටි දෙනවා ඊට පස්සේ නැගෙන කටි දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට නිකන් ආපහු පුදුමාකාරී විදිහට පිම්බි නැගෙනකොට ආනාපානෙ දිශ යනවා අනේ එතනින් පස්සේ නම් තේරෙනවා ඒකකින් වෙන වෙන ගතියක් එනවා. සද්දෝලේ වේදනාවකින් වෙන වෙන ගතියක් තිබ්බ කට්ටලට අනිතික ගත්තා වගේ රසපත් ගන්නකොට කෑවත් එකයි කියලා ඉන්න පුළුවන්. ඒත් ඒකට හේතුව ඒක කලින්ක භාවනා කරලා කරලා ඒක අත්දැකලා තියෙනවා. නිසද්ද පරිසරයක් ඕනේ පරිසරය. ඒක අපි නෑ කියන්නේ. ඒක හම්බෙන්නේ නෑනේ. අපිට ඉන්නේ මේ අනෙක් පිසුත් එක්කනේ. ඒ නිසා නිසද්ද වෙලාවක පුළුවන් තරම් කරලා කරලා බලාගන්න මේක ඇතුළට යන හැටි. ඒකට කාටවත් දොස් කියලා වැඩකුත් නෑ. අනිත් එක මරණ වෙලාවේ දාලා බය කරන්නත් බෑ. දැන් දැන් කරන්න. කෙරුවට පස්සේ තේනවා ඇත්තටම කරන්නේ ශබ්ද අපට කරදර කරන එක නෙමෙයි අපි ශබ්ද වලට කරදර කරන එක. අපිට පුළුවන් ශබ්ද වල කරදර නොකර ඉන්න. අපි දන්නේ නෑ ඒක සුවිචයක් අපි ළඟ තියෙන බව. හැබැයි ඒක එකවර ගන්න බෑ. ඒක කල් කරලා කරලා යනකොට ශබ්ද තියෙද්දි නානහා ඉන්න පුළුවන් බුදුහාමුදුරේ දේශනා කරන්නේ තෝ බලන්නේ තෝ තෝ බදිරෝ යකා කන් නැත්තේ නමුත් දීලෙක් වගේ හැදියන්නේ. ඇත්ත නැත්තේ නමුත් අන්ධෙක් විදිහට හැදියනවා. ඥානෙ නැත්තේ නමුත් මෝඩෙක් විදිහට හැදියනවා. නැත්තම් මේක කොක්ක ගන්න. යන්නේ ගන්නේ ඥානෙදී අනෝක වෙන්න ගන්න බෑ නේද? ඉතින් අන්ධෙක් තියාගෙන යන ගන්න බැරි විදිහ ගොණෙක් වගේ හරි ගෞත් වෙන්නේ. ඉතින් අපි ඉතින් ඉස්සිස්සික දඟන මට ඥානෙ තියෙනවා මට ඥානෙ තියෙනවා මට ඇස් තියෙනවා මට කන් තියෙනවා කියලා ඒ හැම එකකම කුප්පන හැම එකකම අවුල ගන්න ඉතින් බුදියන්න ගියාම ඉතින් කරගන්න විදියක් නැහැ ඉන්දියන්නේ. ඒ අර නඩුවේ ඒක තමයි අදේශ කන් ඇස්සේ බීරෙක් වගේ. මේ ඔබීරෙක් වගේ. ඇත්තටම අන්දික වීදි කියන්නේ මොන තරම් වටින දෙයක්ද කියලා අපිට හැම හැකියාවක්වත් නැහොත් නැති කෙනෙක් වගේ ඉස්සයි උත්සාහ කරනවා. පුදුමයි බුදුහාමුදුරන්ගේ ඒ තියෙන සරුවත්න ගුණයේ තිබුණාට හෝපාගත් එක්ක හැසිරෙනකොට හෝපාගේ ලෙවල් එකේ තමයි හිතෙන්නේ. මම සරුවත්නයි අනම්මන මොකුත් නැහැ. අන්නේ පුරුදු කරන්නම් ගුණ වඩන්නේ. අපි ළඟ හැම ගුණයක්ම තියෙනවා. මට මොනවත් නැති එකේ කෝරේ ආනාපානෙ විතරයි. එහෙමදයි කියලා එන්නකොට අර සෑම ගුණයක්ම තේදවත් වෙනවා. අර සෑම ගුණයක්ම පන්නරේ හිටිනවා. ඉතින් ඒකට හොඳටම තේරෙන තියෙන මේ ස්පර්ශය නම්බුකාරණියගේ ස්පර්ශයයි මෝඩයාගේ ස්පර්ශය වෙනසක් නැහැ. ඉස්ත්‍යාව වෙනසකුයි පුරුෂයෙකුගේ ස්පර්ශය වෙනසක් නැහැ. බුදුහාමුදුරන්ගේ ස්පර්ශයයි දේවදත්තගේ ස්පර්ශය වෙනසක් නැහැ කියන එක විශේෂයෙන්ම අත්දැකීම එක දෙයකට සාපේක්ෂයි. ආනාපානිත හෝ පින්නේ නැති දේම හෝ සක්මන හෝ අන්තිම වන්න පේනවා ඒ වගේ අපිට කුප්පන්න වෙනස් කරන්න දෙයක් නැහැ. අපි දන්නවනම් මේ ස්පර්ශය කියන මොහ මේ ට්‍රැප් එකට නැත්තම් මේ මුලාවට අපි අහුවෙලා ඉන්නේ කියලා දැන් පරිදින්නේ ඕකටයි කියලා ස්පර්ශය පොඩ්ඩක් ටියුන් ඔෆ් කරගත්තට පස්සේ වැඩි ඉවරයි. දැන් මේ ඉන්නකොටම මැරෙන්න පුළුවන්. ඇත්තටම මොඩෙක් වගේ මේ මේ බීරෙක් මේ අන්දෙක් වගේ හැදෙන හැටි තේරුම් ගන්න. කන්නත් එනහො බීරෙක් වගේ හැදෙන හැටි තේරුම් ගන්න. ඒක වෙන්නේ නිහිනකමක් පොන්නකමක්වත් ඒ නැත්නම් මේ බය අඩුකමක්වත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක. ඇයි ඇත්තටද ඇස් නැති වුණාට පස්සේ වයසට ගියාට පස්සේ ඇස් නැති එක වගේ හැදෙන්නේ. ඒක ඒක නම් තියෙන්නේ. ලබු ලබුලේ ඉන්නේ වැඩක් කරනවා. හැපෙන වැඩ. ඒක නෙවෙයි සියදී නිකන් ඉන්න බලන්න. නැවතු උන් ලංකාවම ප්‍රකාශ කරන්න දෙනවා. මේ පෙන්නේ පෙන්නේ අසාධාර්ණ 100ක් වෙනවා. ඉඳක් කෙනෙක් වගේ ඉන්නුනේ. ඒක තේින්නේ ඒක නිකන් බය අඩු නෝන්ජල් බුදුහාමුදුරුවෝ පුළුවන් නම් කරා. තම තමන්ගේ අම්මා තාත්තා දරුවෝ අඬානයිද කිසි අතහැරපන්. මේ වස්තු හම්බ කරපු සේරම අතහැරලා පුළුවන් නම් ඵලයක් කොච්චර වෙනවද? සඳහන් විද්‍යාන කතා කරනකොට හොඳ නෑ ඔය කියන්නේ ඒ වට තියෙන. ආදර්ශනත නෑ ඇත්තට එහෙම කන්නේ කදින්නේ දීරේ දැක්කම නැතිනම් දීරක ඉන්නේ කියලා අපි හැම වෙලාවෙම කරත් අපි මෙතෙන් ඇවිල්ලා ගැලවිලා කියන එකකින් භාගයෙන් සම්පූර්ණ වෙනවා අපිට අස්පරාන්ලෝ දේවල් ලෝකයේ දත් නොබලන්නේ කැරේටලා ගස්වල වගේ ඉන්නවා. අපි මෙහෙට ඇවිල්ලා මුල් කාලේ මටත් මේ ගොඩක් ප්‍රශ්න වගේ ප්‍රශ්න තිබුණා. මෙහෙට ඇවිල්ලා තිරාලේ ගියනොත් තේරෙනවා අපිට මෙහෙට ආවට පස්සේ පොඩි ආත්මයට යොගන් තනියම කතා කරලා දුව මේ මෙමයි ගානදි ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ගැහුවනේ ළඟදි කියලා. ඉතින් බණ්ඩාරයත් ඒ මත කතා කරනවා මම දන්නවා කියන හැඟීමේ මොකද්ද ගැහුව කියලා මම දැන් හ්ම් කිව්වා. ඉන්නේ විතරක් කිව්වා මට තේරෙන්නේ කොහාට ගහලා දෙනවද කාට ගහලා මොකක්ද දන්නේ. මඩේ මොකද මොකා ගැහුවා තුක මට ඇදිලා නේ අනේ අපිට කිසි ප්‍රශ්නයක් නෑ ඉතින් ඉන්න කට්ටියට හොඳට උයාගෙන පරිප්පු ඉවත් හදාගත්තත් මොකද කොටින් ගැහුවා ඊළඟට යන දත කන්න මේ බඩ ගියත් කියලා බඩ ගිහින් නෑ හරි වැඩි ඒ සිංහල බුද්ධාගමත් ඉවරයි අපි ඉන්න කාලේ රටක් නැති වුණා හරි නේ කියලා මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ මහත්තයෙක් හරියට මුකක් උගතා එළ බොහෝම යථාර්ථ ගාන්ධ වේ නමක එක හොඳටම භාවනා කරන්න මට පුළුවන් කියලා බොහොම මාර්ගයේ සුමානන් නිවාඩු වල භාවනා සංඥා සුද්ධ කරන්නේ නැහැ. මම ඇයි කියලා. ඒක බෑ සම්මත මෙහෙමයි කරේ ඉතින් සිතුවේ ස්වාමීන් වහන්සේ මට කියන්නේ මේකයි. අසුමනානේ හාමුදුරුවෝ කෙනෙක් මරලා මම මේ වැහෙනකොට මොන භාවනාවක්ද සංඝ ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් මගේ මාළු නටනවා කියලා කගේ. ඒ මනුස්සයා දන්නවද ඕක පස්තිලට ආරම්භයේ බෞද්ධෙක් මරලා තියෙන කියලා? ඇත්තද ගාන්දි මම මන්නේ නැහැ. උග කුලිය අරගෙන තියෙන බෞද්ධෙක්. ඒක මොකද හිතේ? මේකනේ හොතු වැඩේ. ඒක භාවනාවක් නෑ අර කාරණා තේරුම් ගන්නකොට කාලෙත් කියලා ඉවරයි අන්තිම ගමන් අපි මේ කායුතු ජනමාධික නටලා මේ පැට්‍රෝල් ගොච්චන මේ ඉවර වෙලා තියෙනවා මිසක ඒක බඳව දෙපැත්තෙන් බත් වෙලා මිසක ඉතිරි කරක්කේ වැඩි බත් වෙලා තේනේ මොනවද මේ දෙන්නේ මේ හැම අසමයේ හද්ද අහන්න යන නිසා රේඩියෝ කාරෝ එක එක ලෝකෙ නැති කොහොමද කියනවා කියන්නේ අපි පතර බලන නිසා මොනවද ඔය ගන්න තියෙන අයියෝ ජනමාධ්‍ය කියලා මේ වැටිල වැටිල කම්බේට දෙන්නේ ඒකත් ක්ලික් කරලා ගෙනල්ලා දෙන්නේ ඒ මොනවද වෙන්නේ නැහැ ඉතින් අපි ඔය බලලා තියෙනවා හරි නෞත්‍ය ජනමාධ්‍යට මිල්ලේ යන බය නැහැ හරි ඒකවල මේ ඉතින් පැන්ටිච්චල පාදනවාදී පැය පහ වාඩි වෙලා ඉන්න පුළුවන් ඇති ගියේ මොකද අම්මට උපස්ථාන කරන්න අපි ටිකක් කියනවා කාට දුන්නත් ඔය සල්ලි ටික මිනිස්සු කාලා අම්මට දෙන්නේ නැහැ බෑ මම පැවිද්ද ඕනේ නැහැ මහානකම ඕනේ නැහැ භාවනා කරන්න මම යනවා කියලා. ඉතින් ඊළා අවුරුදු දවස් ගානකට පස්සේ ආවරසන් බෑ අම්ම සනීපේ වෙනවා. ඒ නිසා ඒක කෙරෙන්න ඕනේ මම ඒක වශයෙන් ඔබ කරපන්. ඊට පස්සේ දවසක් ආයෙ මාසික අවුරුදු දෙකක් පස්සේ ඒක මම කියන්නයි ආයෙ මම රටේකට යන ආන්දරාට කතා කරලා නැහැ. රටේකට යන කතා කරලා වැඩක් නැහැ කිව්ව. හැබැයි පත්‍රයේ මිනිසුන් නම් ආර්ථිකව ඉතාමත් දුෂ්කර පත්‍රයේ බලනකොට නම් බඩ පෙන්නවා කියනවා. මිනිස්සු එක මිනිහක්වත් නැහැ කිව්ව නොකානුවේ ඊටියක් පත්තරේ නම් කොහොමවත් බලනවා කිව්වා මිනිස්සු. ඒක නම් නොකර කොහොමඩක් අකින්න බෑ කිව්ව ඒක බඩේ වත් නැහැ කිව්වා. ඉතින් මේව බලනකොට ස්වාමීන් වහන්සේ ඒදී ඊටියක් භාවනාවක් තියෙනවා. මොකද මේ අපි මේ උදේ ඉඳලා හැන්දෑව ගන්න කරන්නේ අපිට ඕනම දායක භාවනා කරන්න වෙලා නැහැ. ඒක ටෙලිවිෂන් එක බලන්න. පත්තරේ බැලුවේ නැත්තම් බත් නොකා ඉන්න පුළුවන් ඒක නම් නෑ දුර බෑ. ඉතින් ඕක හොඳ ඕක කරගෙන යන්න. ඒක නිසා අපේ කිසි දෝෂයක් නැහැ. ඔන්න මේ කාගේ න්‍යාය පත්‍රයක වැඩ කරන්නේ කියන විදිහට පොඩ්ඩක් කල්පනා කරන්න. කාටද මේ පහදින්නේ කියලා. සම්පූර්ණ අද ගල්යුගයක් නෙවෙයි මේක ප්ලාස්ටික් එකක් නෙවෙයි මේක ইনফෝමේෂන් එක කියලා කියන්නේ අපි නටවන්නේ ජනමාධ්‍ය. සම්පූර්ණ ගේම යන්නේ ජනමාධ්‍ය. පහදින්නේ ජනමාධ්‍යර තමයි. ඉතින් අන්තිම අවදිනවා ඔක්කොම දන්නවා කියලා. මොකද්ද දන්නේ? අනුන්ගේ දිග බල විතරයි තමයි හුස්මවත් දන්නේ. මම හුස්ම 100ක් අරගන්නවා දෙක විනාඩියකට ඇතුළේම හුස්ම පිටින් හුස්මවත් ගන්න. මම දැන් මේ හුස්ම ගන්න බැරි කතාවක් නේද කලින් තේරෙනකට ගන්න යන්නේ මේ කතාව. තේරෙනවද මන් දන්නේ නැහැ මේ හිංකණ්ඩ ඇවිල්ලා වෙච්ච අමාරු ඇතිල. මම තමයි හිතනවා මේ අපි වැඩ කරන්නේ. දැන් අපි අපි ඒක තමයි කයිද ඇති කරනවා කිව්වත් අපි මෙහෙම කරොත් හරියන්නේ නැහැ. ඒ නිසා අපි අර ඒවට අපි වෙනවා. නමුත් පරිවිතරණයකට හොඳ විවචන කියලා තියෙනවා. අර අපි යමක් කරනකොට කාටහරි ප්‍රයෝජනක් වෙනවා නම් ඒක කියන්නේ ඒක පැහැදිලිවම කියලා හරි ඒකට වැඩක් නැහැ කියන එක මම දැකලා තියෙන කෙනෙක් පරිවිතරණයකට විතරක් මෙන්න කියලා පිටපස්ස තේජන කියලා බලන්නේ මේ පිටපස්ස මේවා ගහලා. ගහුවම කාර්යක්‍රමාංශයේ හැරිලොත් බලන්නේ මම දැක්කේ කියන්නේ අතම හැරිලා බලන එකෙන් පරිවිතරණයකට ලාභයක් නැහැ. අර ග්‍රහණයක් ලැබෙන්නේ ශෛත්‍ය ගාමන්ත පිළිවෙල විශ්වාසයේදී. නමුත් අපිට තේරෙනවා මේ ඒක දරලා අනිවාර්යයෙන් දැනගන්නේ මම බුදුහාමරගේ සේනා ධර්ම සේනාධිපති කියලා කියන්න බෑ කියලා. දැන් මේක තමයි. අnder කපන්නේ කාරු ගන්නත් අපිට සෞඛ්‍ය. හරිදේ බෝලෙන් ආර්ථ සෞඛ්‍ය නායකයන් දෙකක් කතා කරනවා නම් ආර්ථිකත්වයක් කොල්ලකට කප් කරගන්න තියෙනවා කියලා හිතෙනවා. නමුත් මේ හොඳම ඒ කාණේ බෞද්ධයේ හොඳ එකක් කියන්නේ පස්සේ කාර්යතුමාගේ වදිනකොට මේ විදිහට කියන්නේ අර ධර්මයට තේරෙන අනිවා මෙච්චර වශයෙන් නේකුත් ගන්න කියලා පිටපස්සෙන් ගිහලා සමාධිය වෙනකොට මම සමාධිය කියනකොට ඒ සමාධිය දන්නේ මම මම වහන්සේට ගහුවා ඒක මේක සමාධිය වෙනවා හරි සමාධිය වෙනවා ඊට පස්සේ එනවා ඔබ වහන්සේ දැන් මගේ ගෙදරට ගහනවා කියනවා හරි දැන් ගහන්න කියලා ගහනවා නෑ පහුවෙන්න ගහනවා වගේ පහුවෙන් දැන් ඒක දෙන්න බෑ එතනින් පරිපෞද්ගල යන හරියට කියන්නේ කියන්නේ සාර්ථක කරනවා කියලා කරගන්න. ඒකටම දාන්න වෙන්නේ. දැන් දැන් කාලේ විදිහ පන්සලක් ඉන්නේ. කවුරු ගිහින් කියලා දෙන කතෝලික වන්දේ. ඉතින් ඉවරයි. නැසාත් නම් කණ්ඩෝල් නැත්නම් ගොන්ඩෝල් නැත්නම් ඒ කතෝලික යමලන් වල පන්සල කරන්නේ. ඉතින් සාර්ථක වන්දේ පන්සල වට කරලා තියෙනවා. මේ බමුණා මේ අද දෙන්න මොකට වෙලා අපේ හම්බ වෙන්න ගහලා. මේ සාර්ථක දාන්න එකෙන් පස්සේ අරගෙන හරියට කෙනෙක් කියලා තියෙන සම්මතයකට මම කියන්නේ ගුඩි ගහපු නෑකම මෙතෙක් දාන්න කියන්නේ. ඒකත් ඒ ඔබ මෙහෙම කරනවා නම් ඔබට අද අද තමයි පාඩම දෙන්නේ. අද නම් උගන්වන්නේ කියලා වට කරලා දෙනවා කඩු පොඩු වගේම මතේ. ඒ කියන්නේ ඒ තරම් සිංහල බුද්ධාගම. දැන් තමයි අපේ හම්. හරියට පුරාට උගන්වන්න හදනවා ස්වාමීන් වහන්සේ රැත් කරන්න අපි බලා ගන්නවා. ඔන්න පැත්තෙන් අපිට දෙන්නේ නෑ අපි දෙන්න වැඩේ කියලා එදා තමයි කච්චිලා ඇත්තලා තියෙන්නේ. දැන් අදත් අපි එන්න තමයි මේ ඔය කලියුත් පැත්තකදීදී අනුන්ගේ දේවල් වලට පුදුමාකාර කැක්කමක් තියෙනවා අපිට. අපි වැඩි ගැන බලනකොට නෑ ඒක පස්සේ ගන්න පුළුවන්. ඒකෙත් කර දෙයක් නෑ ගන්න නඩරට පස්සේ තවද කල්පනා වෙන්නේ මේ පහින්ද පහින්ද ඒකම දැක්ක අපේ වැඩේ වෙලා නෑ. ඔකේ අපිට ඉන්න දෙතර මට මතක නෑ ඔබගේ දවස පුරාම ඔබගේ අවධානය පවුලේ අභිවෘද්ධිය නමුත් ඔබ ගැන අවධානය යොමු කරන මොහොතක් ඔබට තිබේද? ඒක තියෙන අපේ විතර රක්ෂණ සංස්ථාවක්. නැද්ද දෙන්නේ. මොකද හින්දා මම බලුවන් තරම් හැබැයි මට ගාස්තු ගියපන් අම්බ කරන ගාන ඊයේ ගාන කෙතරම් මම බලන අලෝ කරගන්න. ඔන්න ඔක තමයි ඉතින් අපි කන්නේ අපි හිතන ඇත්තට මේ රක්ෂණ සංකල්පය රුපියල් 10 15 ගෙවුවොත් දවසක ජීවිත රක්ෂණයක් හම්බ වෙන හරි කියලා ඒකත් අමතකයි. බුදුහාම කියන කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට අනිත් කෙනාට කරන්න දෙයක් නැත්තේ නෑ. තම තමන් කරගන්න දේ විතරමයි ඒ නිසා පවුලේ ඉන්නවා අපි තරුණයි අපිට පුළුවන් වෙන කෙනා සේරම අයට වැටෙන. දීර්ඝ කාලීන වශයෙන් අයට වැටෙන්නේ අපිට හම් වෙලා දෙන මේ සේරම නිරෝගීකම පිළිනකම මේ වගේ පින්කත් එක්කත් යන්න පුළුවන්කම සේරම අයට වැටෙනවා මේවා නිකන් අඳුරට කන්නමාන කරගත්තා. ඒ සේරකම මේ සංවේග පහල කරගන්න මිච්ඡ අවස්ථාවක් හම් වෙලත් අපි තාම බැන්නම් ඒක පැයක්මාරක් එක දිග දිනගෙන එකම ස්පර්ශය ආනාපාන දිගට ඉන්නේ ඉතින් අපි අපි මේ ඇවිදින්න බැරි පොඩි එකෙක් දිහා බලලා ඔලිම්පික් දුවන කෙනෙක් වුණා හිතයි. ඒක කවදද ඔලිම්පික් දුවන්නේ කියලා තාම නැගිටින්න බෑ. මෙහෙම කොට කතම මම එහෙමයි. අම්ම මේ ඔන්‍ය මාගෙත් එක්කිනොත් මම නිලිලා ඉවරයි කියලා අර පොඩි එකා දිහා බලන්නේ කොහොමද? ඒ වගේ තමයි සරුවචනන්සේ බලන්නේ අපි ඉස්සර. තාමත් අර සංගායේ කතා කතා කතා කතා මේකමනේ කරන්නේ. එන්න මොනවක් අපිට නැහැ. ඒක පොඩ්ඩක් අතර වෙන්න. අතර තමන්ගේ වැඩ බලන්න. මම දැන් බලන්න මෙතන බලන්න දැන් බලන්න ඒක තේරුම් ගන්න වෙන්නේ ස්පර්ශයේ පවා ඒක දිගට බලන්නේ කිව්ව අපේ තියෙන ওই මාන්න කන්ත මේ මේ තේරම බිඳුවට බලනවා අපි නිකන් මේ හලපු හැවක් වගේ ගැරන්ටියක හවපු හලක් හලක් කරනවා ගන්න දෙයක් කියලා තේම එකම දේ එක විනාඩි 5 දැන් බලන්න ඉඳන් මොනක්ද වෙන මොනවද දෙයක් අක්කත් ඕනේ. අපිට භාවනා කරන පුරුදු කරපේනාත් නම් පූර්ණ පූර්ණවනි කටකේ රකින්න පුළුවන්. එහෙනම් අපිට ඒක තමයි ඉන්න බෑ කියන දේ බලනකොට හිතනවා අයියෝ. සමනාතේ දැන් මම දැන් මෙතන කියලා අවධානය යොමු කරගෙන බොහෝ විට සත්‍යය දිස්සේ ඇති කිරීමට විවහල් වෙනවා කියන එකයි ධර්මමය තමයි. ඒකට අපි හැමතිස්සම මම දැන් මෙතන ගැන යොමු කරලා අවධානය ඒ සත්‍යය දිස්සේ පුළුවන් තරම් සමස්තයෙන් ප්‍රයෝජන කරන්න උත්සාහ කරනවා. දැන් ඔතන තව වචනයක් තියෙනවා මමත්වයේ කියලා වචනෙකුත් තියෙනවා. දැන් වචන අද මට නම් හිතෙන විදිහට ওই දෙකේ මට වෙනසක් දෙන්නේ තේරෙන්නේ නැහැ. සත්‍යය දිත්තේ කියන්නේ මමත්වයේමද කියන එකයි මගේ ප්‍රශ්නේ. ඔව් මම ආයේ මමත්වයේ මමංකාර අස්තිකාර මමංකාර ඔක්කොම වගේ ඇත්තටම මේ වගේ ස්වභාවික කියලාගේ සමාන වචන. සමාන වචන. ඒකවල දැන් මාර්ගඵලවලට යොමු වෙන අය ඒ මේ දැනගන්න තියෙන දේවල් වලින් පළවෙනියෙන්ම කියන්නේ සත්‍යය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත කාමාස විදෘෂ්ටි දෘෂ්ටි දෘෂ්ටි පළවෙනි එක සත්‍යය ඒකම කියනවා මේ මමත්වයේ කියන එක නැති වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි එතකොට ලොකු වෙනසක් තේන්නේ ඒක පටන් ගන්නවා මාර්ගඵලයට සත්‍යය දිට්ඨිය කියලා නමුත් මමත්වයේ කියන ඉවර වෙන්නේ රහතන් වහන්සේට එකපම. එතන ගැටලුවක් තියෙනවා. ඒකට උපමාවක් දෙනවා මේ මණ්ඩක පොල්ගස් වල කියන වගේ ගහක් තියෙනවා මේ ඒ ගහ නැල නැල වැවිචා මුළු ගස් දෙහෙම වලාගෙන මුළු පදාස වලාගෙන වැවෙනවා. ඔව් කැරදි වැල් අරම වැල් જાති. ඉතින් ඒ වැල මුල මේ මෙච්චර විතර ගන්නයි. ගහක් වගේ උඩට යන්නේ වෙල්ල වෙල්ල වෙල්ල ඒකේ අතු විතිවිලා පලාවතේ. ඉතින්